භගවතු අරහතු සම්මා සම්බුද්දන්තේ දිස්වානාදීනමං ලෝකේ ඥාත්තා ධම්මං නිරූපදින් අරියෝ නරමති පාපේ පාපේන රාමති සුචිති පින්වත්නි අදත් පොය දවසේ ධර්ම දේශනාවක් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ අද ධර්ම දේශනාවට තෝරාගත්තේ සෝන සූත්‍රය කියන එක. මේ සෝන සූත්‍රය විශේෂයෙන් සාමාන්‍ය ජනයාට ඊ타ත්ම ප්‍රයෝජනවත් සූත්‍රයක්. ඒ වගේම භාවනා කරන අයටත් මේ සූත්‍ර දේශනාවෙන් ගත යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව පිළිපදලා තමන්ගේ සීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන ඊටාම ඉක්මනින් උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. මේ සෝන සූත්‍රය කියන එක මහා කච්චායන තෙරුන් වහන්සේ සම්බන්ධ වෙච්ච සූත්‍ර දේශනා. තේන කෝපන සමයේන ආයස්මා මහා කච්චායනෝ අවන්තේශ විහෙරති කුරරගරේ පවත්තේ පබ්බති මේ දේශනාව කරන කාලේ මහා කච්චායන තෙරණ මහන්සේ අවන්ති රටේ පවත්ත කියන පර්වතයේ අසල කුරර ඝර කියන තන තමයි වැඩ වාසය කරන්නේ. තේන කෝපන සමයේන සෝනෝ උපාසක කුටි කන්නෝ ආයස්මක මහා කච්චායනස්ස උප ဋ ාකෝ හෝති. ඒ කාලේ සෝන කුටි කන්න කියන තරුණයා මේ මහා කච්චායන තෙරුන් වහන්සේට උපස්ථාන කරනවා. මේ අවන්ති රට බොහොම දුෂ්කර ප්‍රදේශයක් මේ සෝන තරුණයා විහාරයට නිතර යමින් එමින් කච්චායන තෙරුන් වහන්සේගේ බණහමින් උන්වහන්සේට අපෝපත්තාන කරමින් වාසය කරනවා මෙහෙම වාසය කරනකොට මේ සෝන තරුණයාට මෙහෙම අදහසක් පහළ වෙනවා මොකද්ද මේ ආර්ය වූ මහා කච්චාන තෙරණ වහන්සේ දේශනා කරන ධර්මය ඊටාම ශාන්තයි ප්‍රණීතයි ඒ ඊටා පිරිසිදු ධර්මය ඊටා පිරිසිදු ප්‍රතිපත්ති ධර්මය මමත් පුරන්නට ඕනේ. ඒ නිසා මෙහි ගේ ජීවිතයේ ඉඳලා නම් මෙම ධර්මයට අනුව පිළිපදින්න අමාරුයි. මහණ වෙලා ඕන මේ ධර්මය හරියට පිළිපදින්න. සෝන තරුණයාට මේ වගේ අදහසක් ඇති වුණේ මොකද? මේ සෝන තරුණයා වෙළඳාම යනවා. තවත් විශාල පිරිසක් සමග කරත්තවල බඩු පටවාගෙන වෙළඳාමට මෙහෙම ගිහිල්ලා රාත්‍රියේ නැවතිලා අලුයම් කාලයේම මේ වෙළඳ කණ්ඩායම තමන්ගේ ගමන ආරම්භ කළා. කොහොම හරි මේ සෝන තරුණයාට ටිකක් වැඩිපුර නිින්ද ගියා. ඇහැරිලා බලනකොට මේ සේරම වෙළඳ කණ්ඩායම ගිහිල්ලා ඉක්මනට ඉක්මනට මූණාතපය හොදාගෙන මේ වෙළඳ කණ්ඩායම පසුපස යන්න පටන් ගත්ත මේ සෝන තරුණ මෙහෙම යනකොට මේ අඳුරේ වගේම ප්‍රේතයෝ දෙන්නෙක් හමු මේ ප්‍රේතයෝ දෙන්න ඊට ඉහත ආත්ම භාවවලදී දුෂ්ට වෙළඳාම් අකටයුතු වෙළඳාම් කළ නොඑක ආකාර අකටයුතුකම් කරලා ඒව විපාක වශයෙන් මේ പ്രേත යෝනියෙහි ඉපදිලා වාසය මහා දුකකටපත් වෙලා මේ දෙන්න. ඉතා අලියම් කාලයේ හදිස්සියෙන් වාගේ යන මේ සෝන තරුණයාට මේ പ്രേතය දෙන්න හම්බුනා. හම්බ වෙලා හිටන් ඇහුව විස්තර තේරම විස්තරේ මේ සෝන තරුණයාට කිව්වා ඒ අය ඉස්සර જાතිවල මේ මේ විදියට අකටයුතුකම් අසාධාරණංගකම් කරලා මේ වගේ പ്രേත යෝනියේ ඉපදුනා කියලා දැන් මේ සෝන තරුණයා මේකත් අහගෙන ඉක්මනට ගියා වෙළඳ කණ්ඩායම ළඟට. ගෙහිලා ඒ වෙළඳ කටයුතු ආරාමේ අවසන් කළා. ආපසු තමන්ගේ ගමට පැමිණෙනවා. අවන්ති රටට පැමිණිලා රාත්‍රියේ කාලබීල ඔක්කොම අවසන් කළා මේ සෝන තරුණයා කල්පනා කරනවාල Taman දැක්කේ අරමුණ පිළිබඳව. ප්‍රේතය දෙන්න පිළිබඳව කල්පනා කරනවා. මේම කල්පනා කරනකොට මේ සෝන තරුණයාට හරිම සංවේගයක් ඇති මේ වගේ මේ සංසාරේ දුකටපත් වෙනා නේද කියලා මේම සංවේගයක් ඇති සංවේගයේ ඇති වෙලා අහෝදා උදේම මේ සෝන තරුණයා ගියා විහාරෙට. ගෙහින් මහා කච්චායන තෙරුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේට වැඳලා කියලා උපස්ථාන කරලා අවසානයේදී කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඊටාම සාන්තයි ප්‍රණීතයි පවිත්‍රායි. ඒ ඊටා පිරිසිදු ධර්මයට අනුව පිළිපදින්න නම් මේ වගේ ගිහි ජීවිතේ ඉඳලා කටයුතු කරලා බෑ. ඒ නිසා මාවත් ඔබ වහන්සේ ළඟ මහණු කරගන්න කියලා මේ සෝන තරුණයා තෙරුන් වහන්සේට ආරාධනා මහා කච්චායන තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් සියලු ගුණයන්ගෙන් යුක්ත උන්වහන්සේ බැලුවා මේ සෝන තරුණයා ගැන. බැලුවාම තාම මෙයාගේ නුවණ මෝරලා නැහැ. ඒ නිසා උන්වහන්සේ වදාරනවා මෙහෙම තේරෝපිස්ස පවත්ති නිවත්තේසු ආදීනවානි සංසේ විභාවෙන්තෝ ධම්මං දේශේති. තෙරණ වහන්සේ මේ ශ්‍රවණ තරුණයාට පැවැත්ම නැවැත්ම පිළිබඳව ආදීනව ආනිසංස විස්තර කරමින් ධර්ම දේශනා කළා. මටත් මහාන වෙන්න ඕනෑ කියලා ආරාධනා කළාම උන්වහන්සේ බැලුවා මේ සෝන තරුණයාගේ තාම නුවණ මෝරලා නැහැ. ඒ නිසා තමයි මේ වගේ ධර්ම දේශනාවක් පවත්ති නිවත්තේසු ආදීනවානි සංසේ විභාවෙන්තු. පැවැත්ම නැවැත්ම කියන මේව ආදීනම ආනිසංස විස්තර කරන්නේ. මොනවද මේ පැවැත්ම නැවැත්ම කියන්නේ? පැවැත්ම කියලා කියන්නේ මේ සංසාරයේ දිගට යන එක. ජාතියෙන් ජාතිය ඉපදී ඉපදී මෙරි මෙරි කෙලවරක් නැති කාලයක් තිස්සේ යනම ඉදිරියට මෙහෙම යනකොට නිකම්ම නෙමෙයි කායික මානසික වශයෙන් විවිධාකාර දුක්ඛම් කටළු වලටපත් වෙනවා නොඑක ආකාර දුක් වේදනා වලට පත් වෙමින් තමයි මේ ගමන යන්නේ. ඒ වගේම හැමදාම මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවමත් නෙමෙයි විවිධ වර්ගයේ සතුන් වෙලා විවිධාකාර ಜಾතිවල උත්පත්ති ලබන සමහර කාලවල පුංචි සතුන් වෙලා විලාප කියද්දී ලොකු සත්තු උන්ම අල්ලාගෙන ගිල දමන මේ වගේ විවිධාකාර ආදීනම තියෙනවා මේ සංසාර පැවැත්ම. අන්නේ සංසාර පැවැත්ම මේ විදියට જાතියන් જાතියට ඉපදී ඉපදී මැරි මැරි යාම මෙන්න මේ වගේ ආදීනව තියෙන එකක් කියලා ඒකේ ආදීනව විස්තර කරලා දේශනා ඊළඟට යම් කෙනෙක් මේ සංසාර පැවැත්ම නවත්තා ගත්තනම් ඒක ඊ타ත්ම ආනිසංසදායක. ඒ සංසාර ගමන නවත්තා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ධර්මයන් පිරුවනම් ඒ ගමන නවතින. සෝවාන් ආදී මාර්ගඵල ලබා ගත්තාම මේ සංසාර ගමන නවතිනවා. ඒක ඊ타මත්ම ආනිසංසදායක එක. බොහොම ආනිසංසදායක. මේ විදිහට සසර જાතියෙන් જાතියට ගමන් කිරීම ඇවිදීම කියන එකේ ආදීනවල දුකත් ඒ සංසාර ගමන නවත්තා ගැනීමේ ආනිසංසත් කියන මේ காரணා දෙක විස්තර කරමින් මහා කච්චායන තෙරුන් මහන්සේ සෝන තරුණයාට ධර්ම දේශනා එහෙම ධර්ම දේශනා කරලා ආයත් මේ තෙරන් වහන්සේ වදාරනවා දුක්කරං කෝ සෝන යාම ජීවං ඒක භත්තං ඒක සේයං බ්‍රහ්මචර්ය සෝනය ජීවිතාන්තය දක්වා එක් වේලක් පමණ වළඳමින් ඒක සෙය්‍යාව කියන හුදකලාව වාසය කරමින් බ්‍රහ්මචර්යාව පිරීම මේ දුෂ්කර කාර්යය. මෙතන බ්‍රහ්මචර්යාව කියන්නේ සීල සමාධි ප්‍රඥා සහිත මහානකමයි. මේ මහානකම පැවිදි ජීවිතය තම ජීවිතාන්තයේ දක්වාම පුරන්නට ඒ ජීවිතාන්තයේ දක්වාම ඒක භක්තං ඒක සෙය්‍යං දානේ වළඳන්න තියෙන එක බතක් එක බතක් කියලා කියන්නේ උදේ කාලයේ පමණ. මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති පුරණ භික්ෂුන් වහන්සේලා ආදී ශ්‍රාවකයන්ට අද කාලේ හැටියට අලුයම පහේ ඉඳලා දහවල් 12 වෙනතුරු කියන මේ උදේ කාලේ එහෙම නැත්නම් පැරණි ක්‍රමේ හැටියට අරුණ නැගුණ වෙලාවේ ඉඳලා ඉර හැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී මෙන්න මේ කාලයේ තමයි දානේ වළඳන්නට තියෙන කාලය. මේ කාලයේ බොහෝ ආරගණක් දාන වැළඳුවත් එක් බතක් හැටියට තමයි සැලකෙන්නේ. ඒක භත්තං කියන්නේ ඒකයි. මේක තමන්ගේ ජීවිතාන්තයේ දක්වාම කරන්න. ඒක සෙයියම්. ඒකීව හුදකලාව වාසය කරන. පැවිදි ජීවිතය කියන එක හුදකලාම වාසය කිරීමමයි ඒකේ සැප. පණ තියනකම් මෙහෙම වාසය කරන්න. නිකම් වාසය කිරීමක් නෙමේ. බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාව පුරමින් මෙහෙම වාසය කරන්නට ඉතින් මහා කච්චාන තෙරුන් වහන්සේ වදාරනවා සෝන තරුණයාට සෝනය ජීවිතාන්තයේ දක්වාම එක බතක් අනුභව කරමින් ඒකීව හුදකලාව බ්‍රහ්මචර්යාව පුරමින් ප්‍රතිපත්ති ධර්මයන් පුරමින් වාසය කිරීම ඊටාම දුෂ්කරයි. අමාරු කාරණයක්. ඒ කාලේ පමණක් නෙමේ අදත් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා පැවිදි ජීවිතේ ආරක්ෂා කරගනිමින් මේ විදිහට වාසය කිරීම ලේසි පාසු නැහැ. ඉස්සර බුද්ධ කාලේ එහෙමනම් අද වගේ ස්වාමීන් වහන්සේලාට පහසුකම් තිබිලා නැහැ. පින්ඩපාත ගිහිල්ලා මොනවා හරි දෙයක් හොයාගෙන ලැබුණු දෙයක් වළඳලා එහෙම මහණදම් පුරන්නට. ඒක ඉතින් ලේසි පාසු කාරණයක් නෙමෙයි බොහොම දුෂ්කරයි. මහා කච්චාන තෙරුන් වහන්සේ මේ ශෝණ තරුණයාට කියනවා ශෝණය මේක ඊටාම දුෂ්කර කාර්යයක්. මහානදම් පුරනවා කියන්නේ. ඇයි මේ ශෝණ තරුණයා මහා කච්චාන තෙරුන් වහන්සේගෙට ආරාධනා කළානේ මාවත් මහාන කරගන්න කියලා. අන්නේ නිසා තමයි උන්වහන්සේ මේ දේශනාව කළේ. ඉංඝ ත්වං සෝන තත්ථේව අගාരിക භූතෝ සමානෝ බුද්ධානං ශාසනං අනුයොඤ්ඤ කාලයොත්තං ඒකබත්තං ඒකසෙය්‍යං බ්‍රහ්මචර්යං මහා කච්චායන තෙරණ මහන්සේ මේ සෝන තරුණයාට පුරන්න පුළුවන් වෙනත් ක්‍රමයක් වෙනත් ප්‍රතිපදාවක් දේශනා කළා. ඉංඝ ත්වං සෝන තත්තේව අගාලික භූතු සමාන දැන් කලින් කිව්වනේ මේ පණ තියනකම් මේ විදිහ කටයුතු කිරීම දුෂ්කරයි කියලා. ඒ නිසා සෝනය ඔබ ගිහි ජීවිතේම වාසය කරන. ගාරික භූතෝ සමානයි. ඒ අගාරිකෝ ගිහි ජීවිතේම වාසය කරන. බුද්ධානං ශාසනං අනුයෝජිතේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනේ පිළිපදින මොකද්ද අනුශාසනය කාලයුත්තං ඒකභත්තං ඒකසෙය්‍යං බ්‍රහ්මචර්ය කාලයුත්තං ඒකභත් ඒකසෙය්‍යං බ්‍රහ්මචරි මේක අටුවාමි විස්තර කරනවා බුද්ධානං ශාසනං අනයුඤ්ජාති නිත්‍ය සීල උපෝසත සීලාදි භේදං පංචංග අට්ඨංග දසංග සීලං තදනුරූපංච සමාධි පඤ්ඤා භාවනං අනුයොඤ්ඤ ඒතං හි උපාසකේන පුබ්බ භාගේ අනුන්දිතබ්බං බුද්ධ ශාසනං නා ඒ බුද්ධානං ශාසනං අනුන්ජ කියලා මහා කච්චාන තරණ වහන්සේ වදාලා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය අනුශාසනය මොකද්ද මේ ගිහි පින්වතුන්ට ඒක තමයි මේ විස්තර කළේ මේක මේ බුද්ධ ශාසනයේ ගිහි පින්වතුන්ට තියෙන ගිහි ප්‍රතිපදාව ගිහි විනය හැටියට සලකන්නට පුළුවන්. මිච්ඡ සීල. නිරන්තරයෙන් රකින්න සීලය කියන්නේ පංච සීලය. මේ පංච සීලය කියන එක ගේපෙන් උතුම් නිරන්තරයෙන් රැකිය යුතු සීලයක්. ඒක ගිහි විනයට ආйти උපෝසත සීලාදි ભેදා පංචංග අට්ඨංග දසංග සීලා ඒ විස්තර කළෙත් ඒකම තමයි පංචාංග සීලයයි කියන පංච සීලය අෂ්ටාංග සීලයයි කියන අට සීල් දසාංග සීලයයි කියන්නේ දස සීල. මේව නිතරම පුරන්න කියන එකක් නෙවෙයි. දැන් නිත්‍ය සීල කියලා විස්තර කළේ පංච සීලයටයි. දැන් අෂ්ටාංග සීලය ඒකට කියනවා උපෝසත සීලය කියලා. පොය දවස්වලදී ඒ පුළුවන් අවස්ථාවට රකින්න සීලය තමයි අෂ්ටාංග සීලය. ඊළඟට දසාංග සීලය කියන්නේ දස සීලය. තවත් Tamanට ශක්තිය තියෙනම නම් දස සීලය ආරක්ෂා කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වගේ ශ්‍රද්ධාවන්ත වූ ගිහි පින්වතුන්ට තියෙන සීල සම්පත්තිය තමයි මේක. නිරන්තරයෙන්ම පන්සිල් ආරක්ෂා කිරීම පොහේට අෂ්ටාංග සීල සමාදන් වීම තවත් තමන්ට ශක්තිය තියෙනවා නම් දස සීලයක් සමාදන් ගිහි පින්වතුන්ගේ සීල සම්පත්තිය ගැන මේ දේශනා විස්තර කරලා තියෙනවා. තදනු රූපංච සමාධි පඤ්ඤා භාවනාවං භාවනා අනුයෝනි. ඒ කියන ලද සීල සම්පත්තියට අනුරූපව ගැළපෙන සමාධි ප්‍රඥා භාවනාවෙහි යෙදෙන්න. ඒතං උපාසකේන පුබ්බ භාගේ අනුඤ්ජිතබ්බං බුද්ධ ශාසනං නා. මෙන්න මේක තමයි උපාසක කෙනෙකු විසින් పూర్ව භාගයේ යෙදිය යුතු බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ලාගේ අනුශාසන තදනු රූපංච සමාධි පඤ්ඤා භාවනාවං අනුයොනි අර සීලයට අනුරූපව ගැලපෙන සමාධි ප්‍රඥා භාවනාවෙත් යෙදෙන සමාධි භාවනා කියනකොට සියලුම සමාධි භාවනා කර්මස්ථාන අදහස් කරනම පඤ්ඤා භාවනා කියනකොට විදර්ශනා භාවනාව අදහස් සමාධි විදර්ශනා භාවනා කරන්න කියන එක තමයි මේන් අදහස් කරන්නේ. එහෙම යෙදෙන්නේ මෙන්න මේක තමයි උපාසක කෙනෙක් විසින් పూర్ව භාගයෙහි පිළිපැදිය යුතු යෙදිය යුතු ප්‍රතිපත්ති. ප්‍රබුද්ධානං ශාසනානං ශාසනං අනුයුංජ කියලා වදානනේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන අපේ බුදුරජාණන් වහන්සේගේ පමණක් නෙවෙයි. සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය මෙන්න මේක තමයි. සින් කච්චායන තෙරණ වහන්සේ සෝන තරුණයාට මේ විදිහට දේශනා මාවත් මහාන කරගන්න කියලා ආරාධනා කළාම උන්වහන්සේ බැලුවා මේ සෝන තරුණයාගේ නුවණ මෝරලා නැහැ. ඒ නිසා මහාන වීම තව ටිකක් ප්‍රමාද කරන්න එතෙක්ම මෙන්න මේ ප්‍රතිපදාව පුරන්න කියලා මහා කච්චාන තෙරුන් වහන්සේ සෝන තරුණයාට දේශනා කළා. ඉතින් මේ සෝන තරුණයාට මහාන වීම පිළිබඳව තිබෙච්ච අදහස ටිකක් සංසිඳිලන්න. මේ මහා කච්චාන තෙරණාන්තේගේ දේශනාවෙන් මම ඉක්මනට මහාන වෙන්නට ඕන කියන අදහස ඔක්කොම සංසිඳිලා. එත් මහා කච්චාන තෙරණාන්තේට නැවතත් ඉතින් අපෝපස්ථාන කරමින් වාසය තවත් දවසක් රාත්‍රී කාලයේ මේ මහා කච්චාන තෙරණ වහන්සේ දේශනා කරන ධර්මයට අනුව කල්පනා කරගෙන යනකොට මේ සෝන තරුණයාට හිතෙනවා නැහැ නැහැ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මේ තෙරණ වහන්සේ වදාරන ධර්මයට අනුව පිළිපදින්න නම් මෙහෙම හරියන්නේ නැහැ. මම මහාන වෙන්නම ඕන. නැමත වාරයක් ගියා මේ මහා කච්චාන තරණ මහන්සියලා. ගිහිල්ලා මේ ශෝණ තරුණයා කියනවා අනේ ස්වාමීනි මාවත් මහාන කරගන්න. දෙවෙනි මාරේ. දෙවෙනි මාරෙදිත් තෙරණ වහන්සේ බැලුවා මේ තෝන තරුණයා පිළිබඳව තාමත් නුවණ මෝරලා. ඒ නිසා පළමුවෙන් විස්තර කළ හැටියට සෝන තරුණයාට අනුශාසනා කළා පන්සිල් අටසින් සකිමින් සමාධි විදර්ශනා භාවනා කරමින් තව ටිකක් කල් වාසය කරන්න. දෙවෙනි වාරයටත් මේ සෝන තරුණයාට මහාන වීම පිළිබඳව තිබිච්ච අදහස සංසිඳිලට මෙහෙම තව ටිකක් වාසය කරනකොට මේ ශ්‍රවණ තරණයාට නැවත නැවතත් මේ සංගුණයේ මතුවෙන කච්චාන තෙරණ වහන්සේ වදාරණ ධර්මයක් අහලා නොඑකාකාරයෙන් සංවේගය ඇති වෙනවා ඊළඟට නැමත වාරයක් මේ ශ්‍රවණ තරුණයා කල්පනා කරනවා දැන් නම් මම කොහොම හරි මහාන වෙන්න ඕනේ තුන්වෙනි මාරේටත් ගිහිල්ලා මහා කච්චායන තරන් මහන්සේට කියනවා ස්වාමීනි මාවත් කොහොම හරි මාන කරගන්න කියලා. මහා කච්චායන තෙරන් මහන්සේ මේ තුන්වෙනි වාරයේදී සෝන තරුණයාගේ අදහස පිළිගත්තා. උන්වහන්සේ මේ සෝන තරුණයා මහාන කළා. දැන් මේ සෝන තරුණයා ස්වාමීන් වහන්සේ නම සෝන ස්වාමීන් වහන්සේ කියලා මෙහෙම මහාන බලා ඉන්න අතරේ මහා කච්චායන තෙරණහන්සේට ආරාධනා කළා උපසම්පදාව පිළිබඳ. ඉතින් උන්වහන්සේ මේ ශෝන පොඩි හාඳුරුවන්ව උපසම්පදා කරන්න සූදානම් බුදුරජාණන් වහන්සේ හැමතැනටම පොදුවෙන් උපසම්පදා විනේ කර්මයක් කිරීමට ඒ උපසම්පදා භික්ෂූන් දස නමක් ඕනෑ කියලා නියම කළා තිබුණා. ඉතින් මේ මහා කච්චායන තෙරණ වහන්සේ වාසය කරන ප්‍රදේශය භික්ෂූන් නිතාම හිඟ ප්‍රදේශයක්. භික්ෂූන් දස නමක් හොයා ගන්නම කියන එක අතිම දුෂ්කර කාර්යය. උන්වහන්සේ වරෙන් වර භික්ෂූන් වහන්සේලා එකතු කළා. ඉතින් කාලය වැඩි වෙන නිසා ප්‍රමාද වෙන නිසා ඒ ස්වාමීන් වහන්සේලාත් අපට මේ මේ කටයුතු කියලා තියෙනවා කියලා ආපහු වදිනවා. මේ විදියට ගිහිල්ලා තුන් අවුරුද්දක් ගත වුණා මේ ශෝණතරණයාව ශෝණ පොඩි හාමුදුරුවන් උපසම්පදා ඊට පස්සේ මේ මහා කච්චායන තෙරණ වහන්සේගේම ඉල්ලීමක් පිට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඈත ප්‍රදේශවල උපසම්පදා භික්ෂූන් පස්නමකගෙන් යුතුව පොඩි හාමුදුරු නමක් උපසම්පදා කරන්න පුළුවන් කියලා නීතියක් වෙනවා. අද අපේ රටේ පවා තියෙන්නේ නීතිය තමයි. දැන් මෙහෙම මේ ශෝන ආඳුරු උපසම්පදා කළා ඊටාම ප්‍රතිපත්ති ගරුකෝ වාසය කරන උන්වහන්සේ සංවේගයටපත් වෙලා මේ මහනුවර සසර දුක දැකලා ඒ නිසා ඊටාම හොඳින් ප්‍රතිපත්ති ධර්මයන් පුරනවා තා සංවරව හොඳට භික්ෂු ආකල්ප ඇති කරගෙන මහා කච්චාන තෙරුන් වහන්සේට ඊටාම සුවචව කීකරුව උන්වහන්සේ වැඩ වාසය කරනවා. මෙහෙම වාසය කරන අතරේ ඒ සෝනහාමුදුරන්ට මේ විදිහ කල්පනාවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මේ මේ ආකාර යෙන් යුක්තයි කියලා මම අහලා තියෙනවා. නමුත් කවදාවත් මම බුදුරජාණන් වහන්සේව දැකලා නැහැ. ගුරු හාමුදුරන් වහන්සේගෙන් අවසර ලැබෙනවා නම් මම යන්න ඕන බුදුරජාණන් වහන්සේව දකින්න. ඉතින් මෙතෙන්දී ඇතම් තැනක තියෙනවා මේ කාල සීමා වෙනකොට සෝනහාඳුරුව මාර්ගඵල ලබලා හිටියේ කියලා. මාර්ගඵල ලැබුවාම බුදුරජාණන් වහන්සේව දකිනවා. නමුත් රූපකාය දකින්නේ නැහැ. උන්වහන්සේගේ රූප සම්පත්තිය දකින්නට ඕන නිසා මේ විදිහ කල්පනාවක් ඇති කරගත්ත කියලා සඳහන් වෙනවා. මෙහෙම කල්පනාව ඇති කරගෙන ගුරු හාමුදුරන් ළඟට ගිහිල්ලා දැනුම් දෙනවා ස්වාමීනි මම කවදාමත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඔබ වහන්සේගෙන් අවසර ලැබෙනම නම් මම කැමති බුදුරජාණන් වහන්සේ දකින්නලා. කොහොම මේ මහා කච්චාන තෙරණ වහන්සේට සැලකර සිටියේ. සෝනහඳුරන්ට අවසර ලැබුණා. බොහොම හොඳයි සෝනය ඔබ යන්න තිහෙල්ලේ බුදුරජාණන් වහන්සේව දකින්න දැකලා වැඳලා මගේ නමිනුත් බුදුරජාණන් වහන්සේට වඳින්න. දක්ඛිස්සසි තං සෝන තං භගවන්තං සෝනය ඔබට භාග්‍යතුන් වහන්සේ දකින්නට ලැබෙනවා. කොහොම කෙනෙක්ද පාසාදිකං පසාදනීයං සන්තේන්ද්‍රයං සන්තමානසං උත්තම දමත සමත මනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්‍රයං නාග මේ විශේෂණ පද රාශියෙන්ම බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තමයි විස්තර වෙන්නේ. ඊ타මත්ම ප්‍රසාද ජනක හොඳට ඉන්ද්‍රිය සාන්තෝ ඉන්ද්‍රියං ඇති සාන්තෝ මනසක් ඇති ඊතා උත්තම දමණයෙන් සමණයෙන් සමණය වෙච්ච සාන්ත දාන්තෝ ඉන්ද්‍රියං ගෝපණය කරගත්ත සියලු කෙලෙස් ප්‍රහාණය කළ බුදුරජාණන් වහන්සේව දකින්න. මේ පදපිළිවෙල ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ රාශියක් මේ පාසාదికං පසාදනීයං සම්තින්ද්‍රයං සම්තමානසං උත්තම දමත සමත මනුප්පත්තං දන්තං ගොන්තං යතින්ද්‍රයං නාගං කියන මේවන් විස්තරය ඒ විස්තරයට යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ මෙදිය හැඩහොරුකම් ඇති මේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේව දකින්න දැකලා හිතන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වඳින්න වැඳලා මගේ නමින් බුදුරජාණන් වහන්සේට වඳින්න. මෙහෙම කියලා මේ සෝනහාමුදුරුවන්ව යව්ව බුදුරජාණන් වහන්සේව දකින. ඉතින් උන්වහන්සේ ක්‍රමයෙන් සවත්නුවරට ගිහිල්ලා හිටන් ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවොත් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ දැකලා කියලා උන්වහන්සේට වැඳලා ඒ වගේම ගුරු හාමුදුරුවන් වහන්සේගේ නමිනුත් වැඳලා සිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනම ආනන්ද හාමුදුරුවන්ට ආනන්දයනේ ආගන්තුක භික්ෂුවට නවාතම් පහසකම් දෙන්න ආනන්ද හාමුදුරන්ට අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඇසුරු කරලා බුදුරජාණන් වහන්සේ වදාරන කොටම උන්වහන්සේගේ අදහස් අනුව කටයුතු කරන්නට ආනන්ද හාමුදුරුවන්ට පුළුවන්. ආනන්ද හාමුදුරුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරන්නේ මේ ආගන්තුක භික්ෂුවත් සමඟ මේ විහාරයේ වැඩ වාසය කිරීමට කැමතියි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගොඩනැගිල්ලම මේ සෝන තරුණයාටත් සෝන හාමුදුරුවන්ටත් ආසනයක් පැනගුණා. එදා රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ සමාපත්තිය වලට සමවැදෙමින් වාසය කළා. එහෙම වාසය කළ අලුයම් කාලේ සමාපත්තියෙන් නැගී සිටි දැන් සෝනහාමුදුරුවෝ තමන් වහන්සේ උපදවාගෙන තිබෙන සමාපත්තිය වලට සමගත්. සමාධියල උන්වහන්සේත් අලුයම් කාලයේ අවදි වුණා. අවදි වෙලා හිටන් බුදුරජාණන් වහන්සේත් අවදි වෙලා සෝනහාමුදුරුවෝත් අවදි වෙලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සෝනහාමුදුරුවන්ට සෝනය දැන් ඉතින් ධර්මයක් දේශනා කරන්නය සජ්ජායනා කරන්න එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බලාපොරොත්තුෙන් වෙන්නට ඕන මෙතන මේ ශෝණ තෙරුන් වහන්සේට නවතන් දුන්නා. ශෝණහාඳුරුව මේ අට අට්ඨක වග්ගීය ගාථා කියන ධර්මයක් සජ්ජායනා අට්ඨක වග්ගීය ගාථා කියලා තියෙනම බාබරී කියන තවුසාගන්ගේ ගෝලයන් 16 දෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට දීපු විස්තර ඇතුළත් ධර්ම කොටස් රාශියක් තියෙනවා මේ සුත්ත නිපාතේට ඇතුළත් වෙලා. මේ ධර්ම කොටස් ටික මේ අටක වග්ගය ගාථා කියනේ ඒවා ඊටාම පැරණි ඊටාම රසවත් ඒවා ඊටාම ගැඹුරු ධර්ම තියෙනවා. ඊටාම පැරණි ධර්ම කොටාසයක් බවට කවුරුත් පිළිගන්නවා මේ අට්ඨක වග්ගයේ ගාථා කියන්නේ. ඒ වගේ මේකේ ඇතුළත් වෙලා තියෙන සමහර ගාථා බුදුරජාණන් වහන්සේ මහතෙරුන් වහන්සේලාත් සමහර අවස්ථාවල සාකච්ඡාවට ආරම්භ තියෙනවා. ඒ නිසා ඒ ධර්ම කොටස ඊටාම ශ්‍රේෂ්ඨ උතුම් ධර්ම කොටස. මේ අට්ඨක වග්ගීය ගාථා ශෝණතරන් වහන්සේට කටපාඩම්. දැන් අලියම් කාලයේ අවදි වෙලා ශ්‍රෝණහාඳුර මේ අට්ඨක වග්ගීය ගාථා ඉතා මිහිරි හඬින් සජ්ජායනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ නියමයට අනුව. ඒ ගාථා ටික සජ්ජායනා කළ අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සෝන හාඳුරන්ට ප්‍රශංසා කළා. සාදු සාදු සෝනය. ඔබ බොහොම හොඳට මේ ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනම ඊටාම ලස්සනට මිහිරි හඬින් ඒ ධර්මයේ සත්‍යයනා කළා කියලා ප්‍රශංසා කළා. මේ කාරණේ නිසාම තමයි මිහිරි අඬත්තන් අතරින් අගතනතුරු ලැබුවේ මේ සෝනහාමතුරු අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනම කටිවස්සෝති සංගේ මහණ ඔබ උපසම්පදා වෙලා වර්ෂ කීයක් වෙනවද අවුරුදු කීයක් වෙනවද උපසම්පදා වෙලා ඒකවස්සව හම් භගවා භාග්‍යතුන් වහන්සේ මම උපසම්පදා වෙලා එකම වසයි එක අවුරුද්දයි බුදුරජාණන් වහන්සේ මේ සෝනහාමුදුරුව ගැන නොදන්නව නෙමෙයි. උන්වහන්සේ ඊටාම ප්‍රසාද ජනකයි. බැලූ බැල්මට අවුරුදු 50ක් 60ක් ගෙවිච්ච සංවරශීලී මහතෙරුන් වහන්සේ කෙනෙක් වගේ. උන්වහන්සේ සසර කලකිරීලා මහණෝ ඒ නිසා බොහොම හොඳින් ප්‍රතිපත්ති ධර්මයන් කරලා මහානකමේ ප්‍රතිඵලය ලබා ගත්තා. ඉතින් බැලූ බැලමට මහතෙරුන් වහන්සේ කෙනෙක් වගේ නිසා බුදුරජාණන් වහන්සේ අහනම පතිවස්සෝති සම්බික්කු මහානෝබ උපසම්පදා වෙලා කොච්චර අවුරුදු ගණනක් වෙනවද ඒකවස්සෝ හම් භගවාති ස්වාමීනි මම උපසම්පදා වෙලා එකමේක වර්ෂයයි කිස්ස පනතං බික්කු එවං චිරං අකාති මහානාභ මෙච්චර කාලයක් මේ එක වසක් වීමට නමක පැවිද්දෙක් වගේ බීමට මොකද හේතුව? එක වසක් ගත වුණා කියන්නේ මේ නවක පැවිද්ද. මොකද ඒකට හේතුව? චිරදිත්තමේ බන්තේ කාමේසු ආදීනකෝ ස්වාමීනි මම කාලයක් ගත වෙලා තමයි මේ කාමයන්ගේ ආදීනමය දැක් අපිට සම්බාධ ගරාවාස බහුකෙත්ව බහුකරණීයෝ ඊළඟට මේ සෝනහාන්තර ප්‍රකාශ කරනවා ස්වාමීනි තවද සම්බාධෝ ගරාවාසෝ මේ ගෘහ වාසය කියන එක ඊ타මත්ම සම්බාධයකක්. ඊ타මත්ම බාධක. කෙලස් ඇතිවීමට ආකරයක් තමයි මේ ගරා වාසය කියන එක. දූ දරුවන්ගේ කටයුතු නොයෙක් ආදී කටයුතු රැකී රක්ෂා ආදී දේවල් බහුකිච්චෝ බහුකරණීයට බොහෝම කටයුතු බහුලයි. මේ ගෘහ ජීවිතය කියන එක බොහොම සම්බාධ ඇති එකක්. ඊ타මත්ම කාර්ය බහුලයි. දැන් අද කාලේ වුණත් බැලුවහම ගිහි ජීවිත ගත කරන පින්වතුන්ට ඊ타මත්ම කාර්ය බහුලයි. ඊ타මත්ම සම්බාධයි නොඑක් ආකාරයෙන් ගැටලු ප්‍රශ්න බාධක මතුවෙන මේ විදියට සෝනහාමුදුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සෝනහාමුදුරන්ගේ தත්ත්වය දැකලා බලලා ඒ පිළිබඳව උදානයක් වදාලා. උදානය කියන්නේ හිතේ සතුට ඇති වෙලා ඒක උතුරාගෙන යනකොට ඇති වෙන ස්වභාවය. දැන් වාදනයකට වතුර දැම්මම පිරෙන්නේ ඊළඟට තවත් දානකොට ඒක ඉතිරිලා යනවා. ඒ වගේ निराமிස ප්‍රීතිය හිතේ ඇති වුනහම ඉතිරිලා යන්න පටන් ගන්නවා. අන්නේ අවස්ථාව තමයි මේ උදාන අවස්ථාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රකාශ කළා. දිස්වාලාදීනවං ලෝකේ ඤත්තා ධම්මං නිරූපධින් අරියෝනාරාමති පාපේ පාපේන රාමති සුචී මේ ගාථාව උදාන ගාථාවක් වශයෙන් වදාලා දිස්වා ආදීනවං ලෝකේ මේ ලෝකෙහි ආදීනව දැකලා සබ්බස්මින් සංඛාර ලෝකේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මෝ කියාදීන ආදීනවං දෝෂං පඤ්ඤාය පස්සිත මේ සියලු සංස්කාර ලෝකය අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම දුකයි. ඒ වගේම විපරිණාම ධම්මෝ කියන්නේ වෙනස් වෙනස් ආකාරවලට පෙරලෙනවා වෙනස් වෙනවා. මෙන්න මේක තමයි ලෝකයේ තියෙන ආදීනම ඒක දකින්නේ ප්‍රඥාවෙන් තමයි මෙතන ලෝකයේ කියනකොට ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධය ජීවිතය මේක අනිත්‍යයි ඇති වෙලා නැති වෙලා යන ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් දිගටම නිරන්තරයෙන් පෙළෙන නිසා දුකයි. ඊළඟට විපරිණාම ධම්ම කියන්නේ වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා. දැන් එක විදියක්, තව ටිකකින් තව විදියක්, හවසට එක විදියක්, රැයට එක විදියක්, උදේට එක විදියක් මේ පංච උපාදානස්කන්ධය විවිධාකාරයෙන් ලෙඩ දුක් වශයෙන් උත් নানা ප්‍රකාරයෙන් වෙනස් වෙනස් ආකාරවලටපත් වෙනවා මෙන්න මේක තමයි ආදීනව පඤ්ඤාය පස්සිතාය නුවණින් දකලා මේක නුවණින් දකින්නේ නැතිකම තමයි දෝෂය මේ ආදීනමය නුවණින් දකින්නට ඕන. හේතේන විපස්සනා වාරෝ කතිතෝ මේ කොටසින් විදර්ශනා වාරය කියලා කියනවා. සමාධි විදර්ශනා භාවනා කලහම තමයි මේ සංස්කාර ලෝකයේ ජීවිතයේ ආදීනමය දෝෂේ දකින්නට ලැබේ. දිස්සා ආදීනමං ලෝකේ කියලා වදාළේ කමේ ලෝකයේ ආදීනම. අනිත්‍ය බව, දුක් බව, විපරිණාම ස්වභාවයෙන් යුක්ත බව, নানা ප්‍රකාරයෙන් මේකේ ආදීනම දැකලා ඥාත්තා ධම්මං නිරූපති නිරෝපදි ධර්මය දැනගෙන අවබෝධ කරගෙන සබ්බූපදි පටිනිස්සග්ගත්තා නිරෝපදින් නිබ්බාණං ධම්මං යතහ භූතං ඤත්වා කියලා තියෙනවා. දලමසෙන් උපදි කියන මේ පංච උපාදානස්කන්ධය මේ පංච උපාදානස්කන්ධය අල්ලාගෙන ආදානය කරගෙන ඉන්නාතුරු නිරූපදි වෙන්න බෑ. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන බැඳීම ඇලීම අතහර දමන්නට ඕන නැති කරන්නට ඕන. අන්නේම නැති කළාම තමයි නිරූපදි වෙන්නේ. ඒව නැති වෙන්නේ කොහොමද? නිර්වාණ අවබෝධය කළා. ඒ නිසා නිරූපද කියන්නේ නිවනට නම. ඤත්තා ධම්මං නිරූපදින් නිරෝපදි සංඛ්‍යාත නිමන දැකලා තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මාර්ග භාවනාවෙන් මාර්ග ඥානවෙන් අවබෝධ කරගෙන වාසය කරනවා. එහෙම වාසය කරනකොට අරියෝ නරමති පාපේ. දැන් මේ කියාපු தത്വයටම ඒ ආර්ය භාවයටපත් වෙනවා. ඒ ආර්යයෝ පාපෙහි යැලෙන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් බුදු පසේ බුදු කියන මේ උත්තමයන් වහන්සේලා තමයි ආර්යයෝ කියන්නේ. ඒ ආර්යයෝ මේ පාපයෙහි ඇලෙන්නේ නැහැ. අල්ප මාත්‍රෝ පාපයකවත් ඇලෙන්නේ නැහැ පාපයන් කරන්නේ නැහැ ඒ වගේම මේක අනිත් පැත්තටත් තෝරා ගන්නට පුළුවන්. පාපෝ නරමති සුචි කියලා. ඒ පාප ධර්මයෙන් යුක්ත පුජ්‍යලයා පවිත්‍ර ධර්මයන්හි ඇලෙන්නේ නැහැ. විසුද්ධ පුද්ගලෝ රාජහංස විය උක්කාරට්ඨානේ පාපේ සංකලේශ ධම්මේ නරමති නාබිනන්ද. දැන් විසුද්ධි භාවයට පත්වෙච්ච පුද්ගලයා රාජහංසය වගේ මේ රාජහංසය මේ පිළිකුල් තැන් වල ඇලෙන්නේ නැහැ. ඒ වගේ මේ විසුද්ධි භාවයට පත්වෙච්ච පුද්ගලයොත් මේ පාපයන්හි ඇලෙන්නේ මේක අනික් අතට තේරුවහම පාපෝ නරමති සුචි පාපී පුජ්‍යලයා පිරිසිදු ධර්ම නිවැරදි ධර්ම පවිත්‍ර ධර්මයන් පිළිබඳ වැළෙන්නේ නැහැ අනික් අතට ගාමසූකරය කුණුගොඩේ ඇලෙන්නමාගේ මඩගොඩේ ඇලෙන්නමාගේ මේ පාපී පුජ්‍යලයා ධර්මයේ පවිත්‍ර දේහි ඇලෙන්නේ නැහැ අර අපවිත්‍ර වූ දේහේ තමයි ඇලීමටපත් වෙන්නේ කියලා කියන එකයි මේ ගාථාවෙන් අදහස් කරන්නේ. පින්වත්නි දැන් ඉතින් ධර්ම දේශනාවට තිබිච්ච කාලය අවසන් වෙගෙන යනවා පැයකටත් වැඩි තරම් කාලයක් මේ පින් උතුම් ධර්ම ශ්‍රවණේ කළා. අද මේ සෝන සූත්‍රයේ අසුර කරගෙනයි ධර්ම දේශනා කළේ. සාමාන්‍ය ජනයාට ගත යුතු ආදර්ශ ධර්ම කරුණ රාශියක් මෙහි තියෙනම ඒ ධර්ම කාරණාත් හිතට අරගෙන අර මුලින් සඳහන් කළ බුද්ධානම් ශාසනං අනුවින්ද කියන මේ ගිහි ප්‍රතිපදාව ඒ කියන්නේ තේරුම් අරගෙන කටයුතු කරලා හිටන් තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළා උතුම් කුසල බලයේ හේතුවෙන් හැමදෙනාටම අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම සබාවයි.